කවද නිවන් දැක්කත් කමක් නෑ. ඒ නිවන් දකින තාක්කල් උපදින්නේ කොහෙද කියන කාරණාව සැලසුම් කරනවා. සතරපායනම් මම යන්නෙම නෑ කියන කාරණාව අවශ්‍යනං සැලසුම් කරගන්න පුළුවන්. ඊළඟට නිවන් දකිනතුරු මට ලැබෙන්ඩ ඕන කෑම බීම කොහොමද. ඇඳුම් පැළඳුම් කොහොමද. යානවාහන කොහොමද. ගෙවල්දරවල් කොහොමද. දවාදරුව කොහොමද. ස්වාමි භාරියව කොහොමද මේ දේවල් පවා මනාව සැලසුම් කරන්න පුළුවන් මේ ජීවිතය ඇතුළේ ඒ තරම් වටින ජීවිතයක් ලැබිලා තියෙන්නේ හැබැයි ඇහි පිල්ලම් ගහන මාත්‍රයට අහිමි වෙන්නත් පුළුවන් ඒ හින්දා වටිනා මනුස්ස ජීවිතය තුළ බොහෝ කුසල් රැස් කරගත්තාම මරණය එනවා කියලා කීවත් කඳුළු වෙන්නේ කඳුළු වෙන්නේ නැහැ මැරෙන මිනිහට දුකකුත් නෑ මැරුණ මිනිහදිහා බලන අයට දුකකුත් නෑ කාරණා හරියට දැනගත්තාම.